चाहिए पुनरालोक है संरक्षण पुस्तकालय असुरेन्द्र 1982 වසරේ මාර්තු මාසයේ 30 වන දින ප්‍රචාරය කරන ලද සිංහල සරල සංගීතයේ ප්‍රේම ගීතයේ විකාශනය පිළිබඳව නිෂ්පාදනය කරන ලද රසවින්දන වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. රසවින්දන අදත් රසවින්දන මෙහෙයවීමට ආචාර්ය හේමපාල විජේවර්ධන අද රසවින්දන වැඩසටහනට සහභාගී වෙමින් ගීත නිර්මාණ ගැන සාකච්ඡා කිරීමට මෙහි පැමිණ සිටිනවා පීසිරි විජේරත්න මහත්මයා මම හිතන්නේ ගුවන් විදුලියට සවන් දෙන ඔබට පිසිරි විජයරත්න මහත්මයා ගැන හැඳින්වීමක් අවශ්‍ය නැහැ. අපගේ මේ වැඩසටහනෙත් ඔබට නොඑක්වර හමු වී තිබෙනවා. සුප්‍රසිද්ධ ගායකයෙකු සංගීතඥයෙකු වශයෙන් පිසිරි විජයරත්න මහත්මයා මහත් කීර්තියක් දිනාගෙන සිටින කෙනෙක්. අද පිසිරිත් මාත් ඔබා මේ ගීත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිංහල සරල සංගීතයේ ප්‍රේම ගීතේ විකාශනය යන මැය යටතේ මම හිතනවා අපගේ සරල සංගීතය ඔව් මම හිතනවා කවර සාහිත්‍යයකවත් සංගීතය දිහා බැලුවාම ඒ සංගීත නිර්මාණ අතරින් විශාල කොටසක් ප්‍රේම ගීත සඳහා වෙන් වෙනවා ඒක සාමාන්‍යයෙන් කවර සංගීතයක උනත් දක්නට ලැබෙන්නේ නැහැ ඒ වගේම මම හිතනවා අපගේ සරල සිංහල සංගීතයේ මුල් අවස්ථාවේ පටන් විකාශනය වූ ආකාරය ගැන සලකා බැලුවොත් අපිට දකින්න ලැබෙන ඉතාම රසවත් ගීත නිර්මාණ රාශියක් මේ ප්‍රේම ගීත ගානයට වැටෙනවා. අද පිසිරි eh, ගීත නිර්මාණ කිහිපයක්ම තෝරාගෙන තිබෙනවා. මේ අපගේ සරල සංගීත ක්ෂේත්‍රයේ මේ ප්‍රේම ගීතයේ විකාශනය සිදුන ආකාරයේ විදහා දැක්වීම වශයෙන් මම පළමු කොටම පිසිරිට ආරාධනා කරන මේ මාතෘකාව ගැන මේ ප්‍රේම ගීතයේ විකාශනය පිළිබඳ එමත්නගේ අදහස් අපගේ රසිකින් නම් තබන්නට කිය. ඔබතුමා කලින්ම කියාපු විදිහට මම හිතන හැටියට අපේ සිංහල සරල සංගීතයත් ඇත්ත වශයෙන්ම වැඩිපුර අපිට නිතරම අහන්න ලැබෙන තේමාවක් හැටියට මේ ප්‍රේමය නැත්නම් ශෘංගාරාත්මක ගීත අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සිංහල ගීතය මහ ජනතාව අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තේ කොලොම්බියා HME වැනි තැටි ගීත යුගයෙන් කියන එක කියන අදහස මම හිතන හැටියට හරි කියලා. ඊට කලින් නෘත්‍ය නාටකම් වැනි ගීත ප්‍රචාරය වුණත් වඩාත්ම මහජනයා අතරට යන මාධ්‍යයක් වශයෙන් මේ තැටි ගීත ප්‍රචාරය වුණා. ඒ නිසා මම හිතන හැටියට අපිට මේ වැඩසටහන ආරම්භ කිරීමට හැඳින්වීමක් වශයෙන් ප්‍රේම ගීතය සිංහල සංගීත ක්ෂේත්‍රයට පිවිසීම ගැන විවරණයක් කිරීමට මුල් ගීතයේ වශයෙන් මම හිතනවා සුදුසුයි කියලා මේ HME තැටියකට නගා තිබෙන මේ රශ්මී ඇගේ විදේවි කියන ගීතය. මේ ගීතය ඔබ තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවද මේ පැරණි ගැමහොන් තැටි අතරේ ප්‍රේම ගීත තියෙනවද ප්‍රේම ගීත අතරින්? ඔව් මේ ගීතය තෝරගෙන හිටක විශේෂ එක පදමාලාවේ හරි හොඳ සංගීතය හරි මොකක් කර විශේෂත්වයක් දකින්නද? මේ ගීතේ විශේෂයෙන්ම තෝරගත්තේ මේ ශාලී අශෝක මාලා ප්‍රේම පුරාවෘතය ගැනයි මේ ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ. මම හිතන හැටියට පැරණි ගීත නිර්මාණත් ඒ වගේම මේ නව අලුත් ගීත නිර්මාණත් මේ මාතෘකාව යටතේ බොහොම දීලා තියෙනවා. ඒ නිසා මේ වගේ රසවින්දනාත්මක වැඩසටහනකදී ඒ විදිහට මාතෘ මේ වැඩි දිනේ කියලා තියෙන වැඩි දිනේ නිර්මාණය කරලා තියෙන මාතෘකාවක් තෝරගැනීම වඩා සුදුසුයි කියලා මම හිතුවා. නමුත් කියන්නේ මේ මේ ගීය සාමාන්‍ය පැරණි ගීත රචනය පිළිබඳ යම් කිසි විශේෂ ලක්ෂණ විදහාක් ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම මේ පැරණි ගීතයේ මෙන්න මේ විදිහටයි තිබුණේ කියන එක හොඳට කැපී පෙනෙන විදිහේ ලක්ෂණ මතුවලා පේන විදිහේ ගීත නිර්මාණයක් මේ රශ්මියගේ දේවි. ඒ කියන්නේ සංගීතයේ අතින් මෙන්ම පද රචනය තුළත් පද රචනය තුළත් හොඳයි අපි පළමුවටම මේ පිසිරි තෝරාගෙන තිබෙන රශ්මි යංගී විදේවි කියන මේ ගීතය මේ වසන්තා සහ හෙන්රි ෆොන්සේකා කියන ගායක ගායක ගායිකා දෙදෙනා විසින් ගායනා තිබෙන අපි ඒ පළමුවටම අපගේ රසිකින් නම් හිතවනවා Thank you. कमल बने विश्व में जनता सुख तो खुश अशोक कमल पर्द न रूप मुहना अशोक कमल रश्मी अंगे दी देवी रश्मी अंगे दी देवी कौर दिवे जावे में बने सभी ती बने सभी සංවාදාත්මක මුහුණුවරක් තිබුණා නේද? දැන් ඉස්සර මේ ගීයේ මොකද විශේෂත්වයක් හැටියට දකින්නේ? මට හිතෙනවා මේ අර මුල් දිගේ ගීතයක් වශයෙන් මම අර කලින් සඳහන් කරපු විදිහට මේ නෘත්‍ය නාටකම් වැනි නාට්‍යමය ශෛලීන් වලින් ලබාගත් ආభాෂයක් මෙහි පැහැදිලිව අපිට පේන ගතියක් තියෙනවාද කියලා. විශේෂයෙන්ම සමහර විට මේකේ මේ ඒ යුගයේ ගීත බොහොමයක්ම වගේ යම්කිසි හින්දි හෝ නැත්නම් විදේශීය තනුවකට යම්කිසි නැකම් කියන නැත්නම් ඒ අනුගිය තනු තිබුණ බව ඇත්ත. ඒ වුණත් මේ ගීතයේ අර සංගීතය යොදාගෙන තියෙන ආකාරය ඒ වගේම විශේෂයෙන් අපිට කැපිලා පෙනුණා මේ ගීතේ යන අතරමඟදී ආරම්භයේදී වගේ මේ දෙබස් සංවාද දෙබස් වචන වලින් කියන වාසගම් කොටස් වාසගම් කොටස් ඉතින් ඒ සමහර විට අර ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබිච්ච අර නාට්‍ය ශෛලීන් වලින් ආපු ආభాෂයක් කියලා අපිට හිතන්න පුළුවන්. මම හිතන්නේ දැන් ගැමෆෝන් පැටි යුගයේ ගත්තොත් ඒ සරල සංගීතයේ ආරම්භය බොහෝ සෙයින් නෘත්‍ය සංගීතයේ පාදක කොටගෙන ඇති වුණත් බව ඉතින් අපි පැහැදිලිවම දැන් පේන කාරණයක් නේද? ඒතර මේකත් අර සංවාද මුහුණුවර හුඟක් දුරට ඒ ගායක ගායිකා දෙදෙනා අතර තියෙන සංවාද මුහුණුවර නිසා ඒක විදිහට නාට්‍යමය ඉදිරිපත් කිරීමක් තියෙනවා නේද? ඒ වගේම පස්සේ මම හිතන සංගීතයේ තනුව අතින් බැලුවොත් බොසින් මේ මම හිතන හින්දි තනුවක ඒ වුණත් මේ ප්‍රස්තුතයට උචිත බවක් පේනවා නේද? ඔය හරියට තමයි කියන්නද? මොකද අපිට ওই යුගයේදී අපිට අසන්න ලැබිච්ච සමහර ගීත තියෙනවා මේ ඒ ප්‍රස්තුතයට උචිත නැති තනු. නිකන් අවිචාරයෙන් ඉදිච්ච අවස්ථා. නමුත් මේක නම් ඒ ප්‍රේම මේ අදහස් ඉදිරිපත් කිරීමට මේ තනුවත් සුදුසුයි කියලා. මම හිතනවා උචිත උචිත තනුවක් තොරගෙන තියෙනවා කියලා. ප්‍රේයකම මම හිතන්නේ මේ දැන් මෙහි පදමාලාව ගත්තොත් ඒ යුගයේ රචන වලට විශේෂ වුණු යම් යම් දෙති රණේ දර ඒක විදිහට දැන් કૃත්‍රිම භාෂාවක් නේ පාවිච්චි කරලා තියන්නේ පැරණි යුගයේ දැන් ප්‍රේමී වගේ වචන වුණත් නේ ස්වාමී වගේ කෙලින්ම එලිපිට කෙලින්ම අද දෙන අදහස් මේ ව්‍යංගයෙන් පවසන අදහස් එහෙම නෑ මොකද නේද? ඔය අදහස ඍජුවම කියනවා. ඒ වගේම මම හිතන්නේ ඒ යුගයේ සංගීත රචනා අරගෙන බැලුවොත් මේ විශේෂුන් වචනමාලාවක් තිබෙනවා නේද? වචනමාලාවක්. මම හිතන්නේ ඒක මේ දකින්න ලැබෙනවා කියලා. දැන් ඉදිරියට එන ගීතවලදී අපිට පේනවා ඒක ක්‍රමයෙන් අපිට වෙනස් වෙලා නව්‍ය ස්වරූපයකට ආපු ආකාරය මම හිතනවා. වඩා කාව්‍යමය පැත්තකට බර බර වෙන රචනය නේද? රචනය. දැන් ඔබ දෙවෙනියට මොකද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු ගීතේ? දෙවෙනි වශයෙන් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ කාරණේ විශේෂයෙන්ම අපේ ආරම්භක අවධියේදී ඒ සිංහල ගීතේ ප්‍රේම ගීතේ ඒ තිබිච්ච ආකෘතිය නැත්නම් භාෂා විලාසය නැත්නම් සංගීතමය ස්වરૂපය ඒ සියල්ලම එක්තරා සංදිස්ථානයකදී වෙනස් වුණා සම්පූර්ණයෙන්ම ඊට වඩා මට සිලිති ඒ වගේම චාන් මුහුණුවරක් අරගෙන අමුතුම නිර්මාණයක් වශයෙන් ඉදිරිපත් වෙන අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව තමයි ආනන්ද සමරකෝන් ශුරින්ගේ බිහිවීම. ආ බලාපොරොත්තු වෙනවා ඊළඟ ප්‍රේම ගීතේ වශයෙන් එන්නද මණිකේ කියන මේ ප්‍රේම ගීතය ඇත්ත වශයෙන්ම දැන් අර කලින් ඊට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් ආත්පසින් වෙනස් ස්වරූපයක් මේ ගීතේ ප්‍රේමය විදහා දැක්වෙනා වුණාට ඒක ඉදිරිපත් කරලා තියෙන ආකාරය ගායනා විලාශය ඒ වගේම කාව්‍යමය ලක්ෂණ ඒ අතින් බැලුවෙන් පස්සේ සම්පූර්ණයෙන් ඊට වඩා වෙනස් මාර්ගකට වෙනස් මාර්ගකට ඉදිරි පියවරක් වශයෙන් කියන්න පුළුවන්. මම හිතනවා මේ ඒ ඒ යුගයේ ගායක ගායිකවන ත්‍රින් අනන්ත සමරගුණ ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රේම ගීත ගායනා කළා නේද? ප්‍රේම ගීත ගායනා කළා. ඒ වගේම මම හිතන හැටියට ඒක තවත් විශේෂම සාර්ථකත්වයක් ඇති වෙන හේතුව තමයි ගීත රචකයාත් ඔහුම වීම. ගීත රචකයා ඒ වගේම තනු නිර්මාණය විශේෂයෙන්ම ඒ කාලේ විදේශ තනු වලට බරව තිබිච්ච කාලයක් නිසා තමන්ගේම ස්වාධීනව අලුත් තනු නිර්මාණය කළා ඒ වගේම මේ අලුත් අදහස් කාව්‍යමය අදහස් ඉදිරිපත් කිරීම ගීත මගින් ආනන්ද සමරකම් මහත්මයාගෙන් සිදු වුණා. මම හිතන්නේ ඔහුගේ පද රචන වල කොයිකෙත් වගේ එක විදිහක භාවික කාව්‍යමය ගුණයක් තියෙනවා. භාව හැඟීම් දනවන සුළු ගුණයක රචනාවල තිබෙනවා. තියෙනවා. ඒක අද අපගේ රසගින්න මේ තබන්නේ මේ ඉඳද මෙනිකේ සමත් දීමට. සමත් දීමට. Thank you. මම දියඹට කඩන්තක කටියමල් ඔහලාසනයි ඔහලාසනයි ඔහලාසනයි ඔහ පිටිච්චක කටියමල් මහන්සි වෙන්නට එපා ඔහොනලිච්චක කටියමල් ඔන්න ඔන්න වැල පාරක පෙනෙනව මණිකගේ සුදු බෙලේ ඔහලාසනයි ඔහලාසනයි ඔහලාසනයි ඔහොමනිකේ සැගසුදු පෙළේ මමත් මලක් නම් ඔය මල් සලඳේ මැණිකේ නෙලනවන්නේ ඔහොහින් කරේ ඔහොහින් කරේ සුදු අත දික්කරලා මල නෙලා කියන්නේ මම හිතනවා සමර්කොන් ආනන්ද සමර්කොන්ගේ මේ ගීතතර ඔබ කලින් සඳහන් කළේ සංවාද මුහුණර දක්නට ලැබෙන නාට්‍ය දැන් මේකේ මේ මම හිතනවා අර ඔබ සඳහන් කළ කාරණේ එකwidehatකින් පැහැදිලිවම පේන්නේ කියලා මොකද මේ පද රචනයේ තිබෙන විශේෂත්වය. කාව්‍යමය ලක්ෂණ මම හිතන්නේ වැඩිපුර තියෙනවා හුඟක් දුරට. කලින් ගියට වැඩි. ඒතර ඒ වගේම මෙහි සංගීතමය පැත්ත ගැන ඔබ යමක් සඳහන් කරන්න කැමතිද? අපිටම ගැළපෙන විදිහේ සිංහල සංගීතයක් ගොඩනැගීමේ මූලික අවස්ථාව මම හිතන හැටියට මේ ගීත ගීවිච්ච අවස්ථාව. එහිදී අනුන් සමර්කෝන් කල්පනා කරලා තියෙනවා අපේ කනට හුරු ඒ වගේම අපේ ජන හදවතට ඉතාම කිට්ටුවෙන් රස විඳින්න පුළුවන් විදිහේ නිර්මාණයක් කෙබඳු ආකාරයකින් ඉදිරිපත් කළ යුත්තේ කියන එක සෑහෙන අවබෝධයක්කින් යුතුව මේ ගීත නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. බෙන්ගාලි සංගීතයේ හරයත් ඒ වගේම මට හිතෙනවා කෙලින්ම අපේ ජන සංගීතවල නාද රූප කෙලින්ම නොගත්තත් අත්වශයෙන්ම ආනන්ද සමරකෝන් සංගීතඥයා අපේ ජන සංගීතයෙන් සෑහෙන ආభాෂයක් ලැබලා තියෙන බව මේ ගායන ස්වරූපයෙන් ඒ වගේම තනුවේන යම් යම් අවස්ථාවලදී අපිට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම ජන සංගීතේ නාදරට අසන්න ලැබුණත් අසන්න ලැබුණත් ඒ ජන සංගීතය රස විඳීමෙන් ඔහු ලබාපු යම්කිසි පරිචයක් මේ ගීත මගින් පේනවා. ඒ වගේම මම හිතනවා අර සමහර විටක මේ ಭಾರತೀಯ බෙන්ගාලි ජනගී ජනගී සම්ප්‍රදායය බෙන්ගාල් ජන සංගීතයේ ආభాෂයේ සෙවණැල්ල පැහැදිලිවම පේනවා. නමුත් සිංහල ජන සංගීත සෙවණැල්ල කෙලින්ම පේන්නේ නැති වුණාට ඒයින් සෑහෙන විදිහේ පිටුවහලක් ලැබලා තියෙන බව පේනවා. දැන් අර ඔබ කලින් සඳහන් කළේ ඔහු කෙලින්ම ಭಾರತೀಯ තනුව අනුව ගායනා කරේ නැහැ නේද? ඇත්ත වශයෙන්ම නැහැ. හැම විටම තනුව තමන්ම නිර්මාණය කිරීමට නිර්මාණය කළා තියෙනවා. හැබැයි ඒකම මට මෙතනදි පෙනී ගිය දෙයක් තමයි අර ඒ ප්‍රකාශ කරන අදහසට ඉතාම ගැළපෙන විදිහේ ස්වර රචනයක් මෙතන භාවිත කරලා තියෙනවානේ. මොකද ඒක එක විදිහක අර දියට බහින ඉතින් ඒ නෙළුම් නෙළන ඒ ඒ දර්ශනීයක විදිහකින් කාව්‍යමය විදිහකට මේ විතරනේ. ඒකමයි අර ගායනා කරන අවස්ථාවලදී සමහර විට බොහොම භාවිකව බොහොම නිකන් අර තවමරිච්ච හඬකින් නෙමෙයි පැහැදිලි ජීව ජීවයක් ඇතිව ඒ යම් යම් අදහස් ඉදිරිපත් කිරීමේදී අදහසට මුල් තැන දීලා ගායනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ අදහසට හරියන විදිහට හඬ පාලනය කිරීම හඬ පාලනය කිරීම කියන්නේ සමහර විටක දැන් අපි අද ගීතයක් ගයනකොට ඊට වඩා බොහොම මට සිලුටුවයි ගායනා කරන්නේ. ඒකයි මම අදහස් කළේ. කියන්නේ මට සිලුටු බව එච්චරම නැහැ මේ ගීතවල. නමුත් අර යම්කිසි දැන් හදිස්සි වෙලා කියන යම්කිසි දෙයක්, ඒ වගේම එකපාරට එකවරට කියන යම්කිසි දෙයක් ඒක නිකන් හරි ගීතයකට වැඩි නිකන් සංවාදාත්මක නිකන් සංවාදයක ස්වරූපය වගේ මේ ගීතේ තියෙනවා. මම හිතනවා මේ පද රචනයේ අතින් බැලුවත් ඒ වගේම සංගීතයේ මාන්නේ අතින් බැලුවත් සමරකෝන් මහත්මයෙක් විදිහට ඔබ සඳහන් කළා වගේ සංදිස්ථානයක සිටින කෙනෙක් සිංහල සංගීතයේ. ඒ වගේම ඉතින් ඒ ඒ ප්‍රවණතාව අනුගමනය කළ තව දුන්නේ කිටිය නේද සූරි සංකර මූලික සංකර මූලිකද විශේෂයෙන්ම සුනිල් ශාන්ත ඊට පසුව ආපු සුනිල් ශාන්තයන්ගෙන් සෑහෙන මෙහි සිංහල ප්‍රේම ගීත විතරක් නෙමෙයි සිංහල සංගීත ශාස්ත්‍රයේ සියලුම අංශවලට ඉතුණා. ඊළඟට මම හිතන හැටියට අපිට ඊළඟ අවස්ථාව වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් දැන් මේ ගීතේ තර මම මුලින් හඳුනා කරපු ගීතේ යම්කිසි තිබුණා එකඟතාවයක් පද රචනය අතින් කාව්‍යමය අදහස් අතින් ඒ වගේම ඉදිරිපත් කරන ක්‍රමය අතින් යම් යම් සමාන රස තිබුණා අපිට ඊළඟට මම හිතන හැටියට කියන්න පුළුවන් මෙන්න මේ කාරණය තවත් පියවරක් ඉදිරියට වැඩිමක් විදිහට ඒ කියන්නේ සංවාද ස්වરૂපයේ සමහර අවස්ථාවකදී නැතුව ඊට වඩා භාවික විදිහට සංකේතාත්මක විදිහට කාව්‍යමය ස්වરૂපය තව වැඩි වෙන්න ඊටාම සංක්ෂිප්ත බව ඇති වෙන්න ප්‍රේම ගීතය ඉදිරිපත් කරපු අවස්ථාවක් හැටියට මේ අමරදේව දැන් ගායන පෙර දිනයක මා ප්‍රේම කළ යුතුය කියන මේ ගීතය. ඒ කියන්නේ අදහස් හකුලවල අදහස් හකුලවල පිටිකොට ඉදිරිපත් කරනවා. දැන් ඇත්ත වශයෙන්ම සාර්ථක ගීතයක සාර්ථක ගීතයක් වුණොත් එක්තරා විදිහක කවියක් වෙන්නත් පුළුවන් කෙටි නේද? ඔව් මම හිතනවා ඉතින් හොඳ හොඳ කාව්‍යාර්ථයක් තිබුණා තමයි ඒක තවත් වඩා වෙන්නේ නේ. ඒතර මේ පෙර දිනේ එකම කියන්නේ කි ඔබ එහි කාව්‍යාර්ථයේ විශේෂ එහි විශේෂත්වයක් දකින්න. දෙකම. කාව්‍යාර්ථයේ වගේම සංගීතමය යෙදුම, ඒ වගේම ගායකයාගේ ගායන විලාසය ඒ සියල්ල අතින් සෑහෙන ඉදිරි පියවරක් වශයෙන් ප්‍රේම ගීතයේ සිංහල ප්‍රේම ගීතයේ නව මගකට යොමු කරපු අවස්ථාවක් හැටියට කියන්න පුළුවන්. මම හිතන්නේ මේ ගීය අපගේ රසිකයින් එක්ක අහලා තිබෙනවා. ඒ නිසා අපි ස්වල්පයක් වාදනය කරලා ඒකේ සංගීත නිර්මාණය ගැන පොඩ්ඩක් කතා කරමු. කතා. හිතෙනවා මෙහි සංගීත නිර්මාණයට රාගධාරී පදනමක් තියෙනවා කියලා නේද දේශිත? අපිට කෙලින්ම කියන්නම් අමාරුයි. කොහොම වුණත් මේ රාගධාරී හෝ වෙනත් මොන ආකාරයකින් වුණත් මේ කාව්‍යමය සංකල්පයට ඉතාම උචිත විදිහට යම්කිසි ස්වර දැහැනකට සමවැදිලා ගායනා කරන විදිහකුත් ඒ වගේම මේ පසුබිම් සංගීතයේ මෙහෙවිලා තියෙන ආකාරය ඒ සියලුම පසුබිම් පසුබිම් සංගීතයේට යොදලා සිටපු ඒ වාදකයින් පවා ඇත්ත වශයෙන්ම යම් කිසි ස්වර දැහැනකට යොමු වෙලා මේ ගීතය කැටිගත කළයි කියන කියන්න පුළුවන් මේ ඇහෙනකොට. මේ අවස්ථාවේ මට එකපාරටම හිතට වැටුනේ මේ ගායනය ඊටම සංයම විලාසයෙන් ගාය තිබෙනව නේද කියන එක. ඒක තමයි මම ඒ තවත් වචන වලින් කිව්වේ. හුඟක් දුරට මේ ස්වර ස්වර නිර්මාණය වුණත් ඒ වගේ සංයත සංගීත බව සංගීත බව බොහොම හොඳින් ආරක්ෂා වෙන පරිදි ආරක්ෂා වෙනවා ඒ වගේ මම හිතනවා ඒ ගී රචනයේ කාව්‍යමය අර්ථ වුණත් ඊටම රසවත් කියලා නේද ඔව් මෙහිදී තමයි වැදගත් වෙන අර අර යුග දිහා බලනකොට මෙතනින් මේ ප්‍රේමය ඉල්ලා හඬා වැළපෙන ගතියක් ඇත්තේ නැහැ මේකේ ඒ වගේම කෙලින්ම යම්කිසි දෙයක් පැවසෙන අදහසකුත් නෑ අර කලින් යුගයේදී වගේ මේ ඉදිරිපත් කරන ආකාරය අදහස් ඉදිරිපත් කරන ආකාරය විශේෂයෙන් මෙහිදී ඊටාම කලාත්මකව ඊටම භාවාත්මක භාවාත්මකව ඉස්පත් වෙලා තියෙනවා මම හිතනවා ඒක හුඟක් දුරට මේ මේ අර ෆිල්ම් කියනකට වඩා බොහොම හිත සසල කරන සසල කරන කාව්‍යාර්ථයක් තිබුණා කියලා දැන් අපි ඔබ අවසාන වශයෙන් ඔබගේ රසකින්න මේ අපි මොකද්ද ඉදිරිපත් කරන ගීතය සිංහල ප්‍රේම ගීතේ නව්‍ය ඒ වගේම අලුත්ම ස්වරූපය විදහා දැක්වීමක් වශයෙන් මා හිතනවා මේ නන්දා මාලනී ගායිකාව ඉතා දක්ෂ ලෙස ගයා තියෙන ඔබයි රම්‍ය හඳ එළිය කියන මේ ගීතය ඉතාම සුදුසුයි කියලා. මේකේ ඔබ ඒ පදමාලාවේ දෘශ්‍ය සත්‍යයක් ඒ වගේම සංගීතය ඒ වගේම සංගීතය ඒ වගේම ඉදිරිපත් කළ තියෙන ආකාරය මේ කියන හැම අංශයකින්ම මම මේ ගීතය අගය කරනවා. ඔබයි රම්‍ය හඳ ඉර ගන අන්ධකාරයේ ඔබයි සෞ රසවින්දන වැඩසටහනින් අප ඔබ ඉදිරියේ තමන්ට උත්සාහ කළේ සරල සිංහල සංගීතය තුළ ප්‍රේම ගීතයේ විකාශනය පිළිබඳ කරුණු කිහිපයක්. අද මේ සාකච්ඡාවට සහභාගී වෙමින් මේ ගීත නිර්මාණ ගැන වැදගත් තොරතුරු අනාවරණය කළ පීසිරි විජයරත්න මහත්මයාට අපගේ රසිකයින් වෙනුවෙන් කෘතඥතාවය පළ කරමින් අද රසවින්දන වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. රසවින්දන අදත් මෙහෙයුවේ ආචාර්ය හේමපාල විජේවර්ධන නිෂ්පාදන සහාය ස්වර්ණශ්‍රී සරත්වීර නිෂ්පාදනය අනුර ෆොන්සේකා එක්දහස් නමසය අසූ දෙක වසරේ මාර්තු මාසේ තිස්වන දින ප්‍රචාරය කරන ලද සිංහල සරල සංගීතයේ ප්‍රේම ගීතයේ විකාශනය පිළිබඳව නිෂ්පාදනය කරන ලද රසවින්දන වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. ලක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා